ඉන්දික මහත්මයා අවසරයි අපේ හැඳුරනේ මට ඔබ වහන්සේ අර විශාක තෙරුන් වහන්සේගේ කතාවයි ඊට අමතරව අර පර්යේෂණයක් ගැන ඔබ වහන්සේ සඳහන් කරා. එතන මට නිකන් මට හිතෙනේ පර්යේෂණය බොරුවක්ද කියලා මේ එතන අර පොඩි පරස්පරයක් තියෙනවා හැඳුරනේ මට ඒක මේ මම ඔබ වහන්සේට මතු මතු ගන්න හිතුවේ ඒකයි මේ පැහැදිලි කරගන්න. ඒකේ හැඳුරනේ අර විශාක තෙරුන් වහන්සේ යන්න හදනකොට අපව වඩින්න හදනකොට අර దేవතාව හඬා වැටෙනවනේ. මොකද ඒ තෙරුන් වහන්සේ ඈතට ගියාම මොකක් හරි මෛත්‍රී බලයක් වගේ උන්වහන්සේ වටේ තියෙන දෙයක් මේ දැනීම අඩු වෙනවා. ඒක අපි කිව්ව උන්වහන්සේ සිතුල්පව්වේ ඉඳලා නැවත අනුරාධපුරයට වැඩිය කියලා. එතකොට සිතුල්පව්වට දුර වැඩි නිසා අර උන්වහන්සේගේ අනුරාධපුරයේ ඉඳලා මෛත්‍රී බලය එනකොට එතන තියෙන එහෙම දෙයක්. <laughs> අපි පුද්ගලයා අරමුණු කරනකොට මෙත්තාවට දුරෙහි ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් විසාක තෙරුන් වහන්සේ මෙතනට වැඩියේ අමනුෂ්‍ය අරමුණු කරගෙන මෙත් වඩන්න නෙමෙයිනේ. උන්වහන්සේගේ මනසේ තියෙන ප්‍රකෘති මෙත්තාවේ ශක්තිය තමයි අර විහිදෙන්නේ. ඒ ඒ සීමාව තුළ. එතකොට ඒක සමහර කෙනෙක් ඒක දිනු කරලා තියෙන ප්‍රමාණයට ඒ ප්‍රකෘති විහිදීම. දැන් අපි හිතමු අපේ ඕරා එක ගත්තන් පස්සේ එතකොට අපේ ඕරා එක විහිදෙන ප්‍රමාණයක් වෙනවා. එතකොට මනස ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරන්න වැඩි කරන්න ඒ ඕරා එකේ ප්‍රභාව විහිදෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ වැඩි වෙනකොට අපේ මනෝභාවයන්ගේ තියෙන සෞම්‍ය ගුණය අර ඕරා එකත් එක්කලා අනිත් අයට ස්පර්ශ වෙනවා. එතකොට ඒ ඇතුලේ ඉන්න හැම දෙනාටම අමුතුවෙන් අපි ඒගොල්ලෝ ගැන කල්පනා කළත් නොකළත් ඒ අපේ සෞම්‍ය මනෝභාවයන්ගේ ඒ ඕරා එකේ ස්පර්ශය ලබන සියලු දෙනාට ඒ ශක්තිය තියෙනවා. ඒක ස්වභාවිකව සිද්ධ වෙන එක. එතකොට දැන් මම එකෙන් කියන්නේ අර පරීක්ෂණය 100%ක් හරි කියන එක නෙමෙයි මට කියන්න ඕන උනේ. පරීක්ෂණ වල අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඒ අර පරීක්ෂණය කියන්නේ අර අදාළ පුද්ගලයා ඉලක්ක කරනකොට ඒ ඉලක්ක කරනකොට ඒකට බොහෝ දුරක් වුණත් ඒ ඉලක්ක කරලා මානසිකව බලපෑම කරන්න පුළුවන්. ඒක අපි ඒක අපි අත්දැකීමෙන් දන්නවා සත්‍යක්‍රියාවකදී හෝ එහෙම ආශිර්වාදයකදී හෝ ඒකට දුර ප්‍රමාණය අදාළ වෙන්නේ අදාළ පුද්ගලයා ඉලක්ක කිරීමයි වැදගත් හැබැයි අර අර එහෙම කරන්නේ නැති අවස්ථාවක ස්වභාවිකව අපේ ශක්තිය විහිදී පවතින අපේ ඕරා එක විහිදෙන ප්‍රමාණයත් එක්ක. එහෙම ඒ වගේ තත්වයක් තමයි විසාක තෙරුන් වහන්සේ සම්බන්ධ සිද්ධිය.